ඊළඟට බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා ඩියාරු ස්වභාවයෙන් යුක්ත ආපපිටි මිශ්‍රණය තාච්චියට දාලා තේජෝ ධාතුවට ලක් කිරීමෙන් එහි තියෙන ආපෝ ධාතුව සහ වායෝ ධාතුව ඉවත් වෙලා එහි තියෙන පඨවි ධාතුව ඉස්මතු වෙලා දක්වනවා නේද? ඔව් ඒ ටික කරන්නේ අර තේජෝ ධාතුව විසින් තමයි ඒක කරන්නේ. දැන් එතෙක් වෙලා දැන් පිටි ටික භාජනයේ තිබ්බනම් කලින් තිබ්බ භාජනේ තාච්චියට දාන්න නැතුව කලින් තිබිච්ච භාජනයේ තිබ්බනම් අර පටවි ගුණේ මතුවෙලා ආපෝ ගුණේ අඩු වෙලා වායෝ ගුණේ අඩු වෙලා එහෙම වැඩක් වෙන්නේ නැහනේ. ඒක පැය ගාණක් හරි අර එහෙමම තියනවා ඒක. ඒතර ඒකට ඊස් දැම්මොත් ඒකේ වායෝ ගුණේ තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි ලිපේ තියලා ඒකට ගින්දර එකතු කළාට පස්සේ ඒ ගින්නෙන් තමයි ඒකේ අර එහෙම නැත්නම් තේජෝ ධාතු උත්සන්න රූප කලාප ඇති වෙනකොට ඒ තේජෝ ධාතුව උත්සන්න වීමත් එක්කලා එහි වායෝ ධාතුව සහ ආපෝ ධාතුව අවම වෙනවා. අවම වෙනකොට පටවි ගුණ ප්‍රකට වෙලා දැනෙන්නට ගන්න. ඊට පස්සේ මහානායක හඳුරු දක්වනවා ඒ ආපෙම තවදුරටත් අපි තේජෝ ධාතුවට ලක් කරලා තියෙනකොට මොකද වෙන්නේ? තවදුරටත් ආපෝ ධාතුව හීන වෙනවා. තවදුරටත් වායෝ ධාතුව හීන වෙනවා. ආපෝ ධාතුවයි වායෝ ධාතුවයි හොඳටම හීන වුණාම පඨවි ධාතුවට නැඳෙන්න බෑ. ඒතකොට අලු ගොඩක් වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ නිසා මේ අපි කලින් කතා කළානේ වායෝ ධාතුව ගැන කතා කරනකොට අර පල්ලෙහාට නැවිලා තියෙන අත්තකට කණුවක් තිබ්බහම අපිට නිකන් බැලෝ බැලමට පේන්නේ දැන් මේ කණුවේ තියෙන්නේ පටවි ධාතුව ඒ පටවි ධාතුවේ බලයෙන් තමයි මේක තියෙන්නේ වගේනේ පේන්නේ නමුත් පටවි ධාතුව අපට අතට අහු වුණාට ඒ රුකුල් දීම කරලා තියෙන්නේ වායෝ ධාතය. එතකොට එතන තියෙන වායෝ රූප කලාප ටික අයින් කළොත් එහෙම සම්පූර්ණ දුහවිලි ටිකක් වගේ අර කනුව බිමට සමතලා වෙනවා. එහෙම තියන්න බෑ ඒ කනුව. වායෝ ධාතුවෙන් තමයි පටවි ධාතු ටික පුම්බලා තියෙන්නේ. එතකොට තාච්චයේ තියෙන පිටි ටිකේ මුලින්ම වායෝ ධාතුවයි ආපෝ ධාතුවයි අවම කරනකොට පටවි ගුණය ප්‍රකට වෙනවා. හැබැයි තව දුරටත් වායෝ ධාතුවයි ආපෝ ධාතුවයි හීන කරනකොට අර බන්ධන ගතිය ලෙහිලා ගිහිල්ලා සම්පූර්ණ මේක විසිරෙන අලු ගොඩක් බවට පත් වෙනවා. එකම ක්‍රියාව සිද්ධ වෙනවා. තේජෝ ධාතුව උත්සන්න වෙනවා. ඒ ප්‍රශ්නෙම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ පෙර දෙදේක සඳහන් කළා වගේ කොළ ගොඩකට ගින්දර දැම්මොත් එහි තිබෙන ආපෝ සහ වායෝ ධාතුන් ඉවත් වෙලා වෙන වෙනස්ම රූප කලාප ටිකක් අපිට පේනවා වගේ. ආ ඒ ප්‍රශ්නේම කොටසක් හැටියට හමුවෙන එක හදින එක මම හිතන වහන්සේ උත්තර දුන්නා දැන්. ඒකට.